තුන්වෙනි ප්‍රශ්නයක් තියෙනවා කෙටි ප්‍රශ්නයක් අපේ හැමතරේ ඔබ වහන්සේ අර අර මේ අපි දකින අර වර්තමානය කියන කාලපරාසය ගැන අදහස මේ බොහොම වටින එකක් මට තේරුණ විදිහට ඒ කියන්නේ අපි අභිධර්මයට යනකොට ඒක මේ අනුචිත්තක්ෂණයකට ගන්නවා ඊට පස්සේ ඒක සමහරලාට මේ නිවන් දකින්න එක පරක්කු කරන එක පැත්ත බුද්ධාන්තරයක් වෙන්නත් පුළුවන්. ඒ වගේ ඒක ඒක බොහොම හොඳ පැහැදිලි කිරීමක්. ඒකේ අපේ හැඳුනනේ මේ ඒක අන්තිමට සාපේක්ෂයිනේ අපේ හැඳුනනේ. ඒ කියන්නේ ඒක අපි දකින විදිය අනුව ඒකේ එතකොට අර දැන් මුලාවක් වෙන්න පුළුවන් නේද අපේ හැඳුනනේ. දැන් එතකොට කාලය කියලා එකක් නෑ වගේනේ. මෙතන මේ ඒක කොහොමද අපේ හැඳුනනේ? අභිධර්මයේ ඇතුළෙන් අපි විසඳගන්නේ? ඒක මුලාවක් කියලා ගන්න බෑ. එතන යම්කිසි ප්‍රඥාප්තිය. කාලය කියලා කියන්නේ පනවා ගැනීම. ඒ පනවා ගැනීම සිද්ධ වෙන්නේ කොමක් මතද? හේතුව සහ ඵලය අතර. එතකොට ඒ ඒ හේතුව සිද්ධ වෙලා ඵලය ඇති වෙන්න අපි හිතමු සති ගණනක් යනවා නම් එතකොට ඒක අපට කාලය හැටියට ගණනය කරන්න සිද්ධ වෙනවා. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් දැන් මාස 3කින් කරල් කපන්න පුළුවන් විදිහේ V වර්ගයක් අපි කුඹරට එහිනවා. ඒතර කුඹරට ඉස්සම කාලය කියන එක නොයදගත් දෙයක් නක් කාලය කියන එක මුලාවක් නක් එතකොට අපිට පහවදාට දෑකත් අරන් ගියාම ගොයන් කපන්න පුළුවන් වෙනවා. ඒතකොට එහෙම බැහැනේ. ඒක කුඹරට දැම්මට පස්සේ ඒක පැලවෙලා, ඒක ගොයන් ගහක් හැදිලා, ඒක පීදිලා, ඒක කරල් පැහිලා අස්වැන්න හැටියට ගන්න යම් කාලයක් ගත වෙනවා. එතකොට ඒක සම්මුතියක් තමයි. නමුත් අර වී ඇටේ කුඹරට වැටිච්ච තැන ඉඳලා මේ අස්වැන්න ටික ගන්නකම් මේ ගත වෙච්ච දෙයට මොකක් හරි අපිට කියන්න වෙනවනේ. එතකොට එතන ඇත්තටම සිද්ධ වෙන්නේ හේතුඵල ක්‍රියාවලිය. එතකොට මේ හේතුඵල ක්‍රියාවලියේ හේතුව සහ ඵලය අතර සම්බන්ධතාවය දක්වනකොට අපට පරමාර්ථ ධර්ම පිළිබඳ කතාවේදීවත් කාලය කියන එක බැහැර කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. එහෙමයි. ඒ නිසා ඒක අපි අපේ අපිට හඳුනා ගන්න වෙන්නේ ඒක මුලාවක් නෙමෙයි. හැබැයි ඒක අපිට පරමාර්ථ වශයෙන් පෙන්වන්න පුළුවන් කිසිවක් එතන නැහැ. ඒ නිසා ඒවට කියනවා ප්‍රඥප්තිය. දැන් අර මේසේ වගේ. දැන් මේසේ කියන එක බොරුවක් නෙමෙයිනේ, පුටුව කියන එක බොරුවක් නෙමෙයිනේ. එහෙමයි. එතකොට හැබැයි එතන ගලවලා බැලුවෙන් පස්සේ කුඩු කරලා බැලුවෙන් පස්සේ පරමාර්ථ ධර්ම ටිකක් මිසක් මේසේ කියලා මොකක්වත් නැහැ. හැබැයි අපිට එහෙම නැහැ කියලා බැහැර කරන්න බෑ. මොකද මේ හැඩයත් එක්කලා අපිට මේසයකින් කෙරෙන ඒ කාර්ය ටික කරන පුටුවෙන් කරන කාර්ය කරන. ඒතර ඒ වගේ අපි අර තව කතා කළේ දැන් මවය අන්‍ය කාන්තාවක් කියලා කිව්වන් පස්සේ පරමාර්ථ වශයෙන් ගත්තාම එකම විදිහේ ධර්ම ටිකක්. හැබැයි මව කියන එක අපට ඒ ප්‍රඥප්තිය බැහැර කරන්න බෑනේ. ඒක බොරුවක් හෝ මුසාවක් හෝ මුලාවක් නෙමෙයි. එතන හේතුඵල සැකසිච්ච යම්කිසි ක්‍රමයක් තියෙනවා. ඒතර ඒවට කියනවා ප්‍රඥප්ති කියලා. ඒ වගේ කාලය කියන්නේ එක්තරා ප්‍රඥප්තිය. පරමාර්ථ වශයෙන් පෙන්වන්න මොකුත් නැහැ. හැබැයි ඒ අර හේතුඵල අතර සම්බන්ධතාවයේ ගොනු වෙන විදිහ තුල අපිට අර්ථකථනය කරගන්න පුළුවන් යමක් තියෙනවා. අම්මා කිව්වෙන් පස්සේ පරමාර්ථ වශයෙන් මුකුත් නැහැ. ප්‍රඥප්තියක් තමයි. හැබැයි අම්මා කියන්න හේතුවක් තියෙනවා. අර හේතුප්‍රත්‍ය ගොනු වෙච්ච විදිහ. අන්න ඒ වගේ කාලය කියලා අපිට පෙන්වන්න පරමාර්ථයක් නැහැ. හැබැයි හේතුයේ ඉඳලා ඵලය දක්වා විග්‍රහ කරනකොට මේ අතරමැද පුරවන්න අපිට මොකක් හරි කියන්න වෙනවා මේකට. ඒක තමයි කාලය. එහෙම පැහැඳුරනේ කියන්නේ කාලය පරමාර්ථ කියන කුලකයට දාන්න බෑ. නමුත් ඒකේ ප්‍රඥප්තිමය පැවැත්ම ගැන අභියෝග කරන්න දෙයක්වත් නෑ ඒක හරියට. අභියෝග කරන්න බෑ ඒක අපට අවශ්‍යයි. එහෙම නැත්නම් අපිට මේ මේ සම්මුතිය සම්මුති ලෝකයේ මේ පැහැදිලි කිරීම කරගන්න බැරි වෙනවා. එහෙම පැහැඳුරනේ. මේ ඊටම වටිනා පැහැදිලි කිරීමක් ඔබ වහන්සේ අද ඊටම ධර්මදේශනය බොහොම සුන්දරයි පැහැඳුරනේ. අවසරයි. නායතරස්තන 方、失礼。